ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි සෑම සෙන්සරාදා දිනකම මේ අතේ සිට සවස් හතර දක්වා පැවැත්වීමට අදහස් කරනු ලබන භාවනා පන්තියක ආරම්භක දවසයි අද විශේෂයෙන්ම අද දින නිදහස් දවස වශයෙන් සැලකෙනවා සාමාන්‍ය නිදහස කියලා කතා කරන්නේ ආර්ථික නිදහසක් නැත්නම් දේශපාලන නිදහසක් වැනි දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වන නිදහස එක නෙවෙයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වන නිදහස ලැබීමටයි ලක්ම අපි මේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ. බුද්ධ දර්ශනයට අනුකූලව නිදහස ලැබීමට නම් අපේ මේ සියලුම සංස්කාර කෙරේ කියන බැඳීම් සිත් වලින් ඈත් වන්නට ඕන. අප ඇස්වලින් රූප දැකලා රූප අල්ලගෙන ඒ තුල ගැට ගැහිලා බැඳිලා සිටින්නේ. කනට ඇසෙන ශබ්ද කෙරෙහි අපි බැඳිලා. නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි, දිවට දැනෙන රසයන් කෙරෙහි, කයට දැනෙන නොයෙක් ස්පර්ශයන් කෙරෙහි, එසේම මනසට දැනෙන නොයෙක් කර්මනස් කෙරෙහි අපි බැඳිලා සංයෝග වෙලා ගැට ගැසිලා අපේ රූපස්කන්ධය, අපේ නාමස්කන්ධය, අපේ මේ ඇඟ මමයේ මගේ කියලා අල්ලාගෙන අපි බැඳිලා. බාහිර ලෝකයේ තියෙන රූපස්කන්ධ කෙරෙහිත් අපි මෙලසින්ම සංයෝග වෙලා, මිශ්‍ර වෙලා බැඳිලා. කාම ලෝකයක් අල්ලාගෙන, රූප ලෝකයක් අල්ලාගෙන, අරූප ලෝකයක් අල්ලාගෙන, සමාගයේ ලෝකයක් අල්ලාගෙන, බාහිර ලෝකයක් අල්ලාගෙන ජීවි සත්‍යනුත් අල්ලාගෙන ජීවි වස්තුනුත් අල්ලාගෙන මේ සියලුම සංස්කාරවල අප ගැට ගැසිලා සංයෝජන වලින් බැඳිලායි සිටින්නේ. මේ ගැට ගැසීම් සංයෝජන සම්පූර්ණයෙන් කැපි අයින් මේ අපේ විමුක්තියට පත්වන එකයි බුද්ධ දර්ශනයේ හැටියට සැබෑ නිදහස කියලා හඳුන්වා දෙන්නේ. අද නිදහස් සමරන දවසේදී අපේ මේ සැබෑ නිදහස බුද්ධ දර්ශනයේ විමුක්තිය ලබා ගැනීමට කටයුතු ආරම්භ කිරීම සුබ නිමිත්තක් වශයෙන් අපට දකින්නට පුළුවන්. අද අපට දැනගන්නට ලැබුණා මේ පින්වත් අය අතුරින් භාවනාව ගැන කිසිම අවබෝධයක් නැති පිරිසක් සිටින බවත්. සමහර අය ඒ අතරම සිටිනවා විශාල ධර්ම ඥානයන්ගෙන් සමන්නාගත වූ අය. තවත් මේ පිරිස අය අතර සිටිනවා විවිධ භාවනා ක්‍රම අත්දැකලා විවිධ භාවනා ක්‍රම ප්‍රගුණ කරලා උසස් භාවනා අත්දැකීම් ලැබපු අය. අප මේ කතා පිළින් අදහස් කරන්නේ මේ භාවනා පන්තියෙන් අදහස් කරන්නේ මුල්ලේඳලා මේ යන කෙනෙකුට භාවනා පන්තියට අවශ්‍ය කරුණු භාවනාවට අවශ්‍ය කරුණු ඉදිරිපත් කිරීමට අර පරමක් දුරට හෝ භාවනාවේ ඥානයන් ඇති භාවනාවේ අධ්‍යක්ීම් ඇති සසල ධර්ම ඥානයන් ඇති අයට මේ අප පළමුවෙන් කියන දේශනා එතරම් ප්‍රයෝජනවත් නොවන්නට පුළුවන්. එසේ වුවත් කවුරුත් මේ ධර්මයේ සාවධානව අසන්නේ කියලා අපි පළමුවෙන් ඉල්ලා සිටින්නේ. අප මේ දේශනා මාලාවෙන් අපි බලාපොරොත්තු වන්නේ කෙලින්ම නිර්වාණය ලබා ගැනීමට අවශ්‍ය වූ ධර්ම කරුණු කියා දීමත් ප්‍රායෝගික වශයෙන් මේ භාවනාව ප්‍රමාණිකූලව ප්‍රගුණ කරවීමත් විශේෂයෙන්ම නිර්වාණය සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වන අය විසින් දත යුතු ධර්ම තියෙනවා. මේ නාම රූප ස්කන්ධ පංචස්කන්ධ ආයතන ධාතු පටිච්ච සමුප්පාද ධර්ම චතුරාර්ය සත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ ඒ වගේම සත්‍ය බෝධිපාශික ධර්ම වැනි ධර්ම කාණ්ඩයන් අල්ලා ඇති දැනුම අපේ නිවන් මඟ ගමන් කිරීමට දෙහිවින් අපට උපකාර වෙනවා ඒ ධර්ම ඥානයන් ක්‍රමානුකූලව ලබා දෙමින් මේ අය ප්‍රායෝගිකාන්දමින් හැම හැම දිනම වාගේ සුසුත් භාවනා කර්මස්ථානයක යෙදවීමටයි අප බලාපොරොත්තු වන්නේ. බුදු පියාණන් වහන්සේ අනුමතග්ග සංයුත්තේ මෙසේ දේශනා කරනවා අනුමතග්ගෝයම් භික්ඛවේ සංසාරෝ උපවාහෝතින පඤ්ඤායතේ අවිජ්ජා නීවරණාන සත්තානං සන්නා සංයෝජනානං සංධාවිතං සංසරතං කියලා. මේ තේරුම මේකයි අවිද්‍යාවෙන් බැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්‍යයා මේ සංසාරේ ගමන් කරන්නේ කොපමණ කාලයක සිටද කියන එකේ සංසාරයේ මුල එන පඤ්ඤායති පෙනෙන්නේ නැහැ. ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සේ අප මේ සසර සැරිසරමින් පැමිණෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ සංසාරයේ අප කොතෙක් දුක් විඳද කියන එක අප අවබෝධ කරගන්නේ නැහැ අප දන්නේ නැහැ අප කොතෙක් දුක් විඳත් අපට ඒ සියලුම දුක් අද සමතකයි මේ සංහාවෙන් දැනෙනු අවිද්‍යාවෙන් දැසෙන සත්‍යය සංසාරයේ මෙසේ ගමන් කිරීම අති දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන්නේ ඇත්ත වශයෙන්ම අප විසින් අවබෝධ කරගත යුතු චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා මේ සංසාරයේ මුල පේන්නේ කියන්නේ ඇත්ත වශයෙන්ම බුදු කෙනෙකුට ඒ ගැන ඒ කෙනෙකුගේ අතීත අනාගත අතීතයේ තියෙන ජීවිත ගැන කල්පනා කර කර මුළු ජීවිත කාලයම ගත කළත් බුද්ධ ජීවිතයේ ගිවි ගියත් එක්කයෙකුගේ තියෙන අතීත සංසාරයේ කෙල්ටි පෙර ආත්ම භාවයන් නිමවන්නේ නැහැ. මා මේ පින්වත් අයට පොඩි කතාවක් කියන්නම්. බුදු පියාණන් වහන්සේ හමු වීමට දවසක් ආ ජීවිතේ ගියා. ගිහිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ ආජීව වෘත්තිය සමාදන් වූ කවරෙකුට හෝ කවරකෝ මේ සුපතියක ඉපදිලා තියෙනවද පසුගිය කාලයේ තුලදී බුදුරජාණන් වහන්සේ ආස්වාස කරන ලද ආස්වාස වැල්ල ප්‍රාස්වාස කර නිමවීමට ප්‍රථමයෙන්ම කල්ප 91ක් ආපස්සට බැලුවා. ඉතා සුළු කාලයක් තුල කල්ප 91ක් තුල සිටිය සියලුම ආජීවකයන් උන්වහන්සේගේ ඥාන දර්ශනයට හසු වුණා. බුදුරජාණන් වහන්සේ මිනිසා වදාරනවා මේ ආජීව වෘත්‍ය සමාදන් වූ කෙනෙක් සුගතිගාමී වෙලා තියෙනවා කල්ප 91කට ප්‍රථමයෙන්ම. ඒ ඔහු කර්ම ඵල ගැන ඇදහිීමකින් යුතුව කටයුතු කළ නිසා පමණයි කියලා. එවැනි අති දීර්ඝ අති දවනකාරී ප්‍රඥාවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තිබෙනවා. බලන්න කල්පනා කළා එක හුස්ම දැල්ලක් දත් හුස්ම දැල්ල පිට කිරීමට ප්‍රථමයෙන් කල්ප 91ක් දැකීමට තරම් ජවන ප්‍රඥාවකින් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේ අප එක්කෙනෙකුගේ පෙර භවයන් ගැන බැලුවා නම් කොච්චර දුරට පැයක් බලනකොට දකින්නට පුළුවන්ද කියලා. උන්වහන්සේ පැයක් නෙවෙයි දවසක් නෙවෙයි සතියක් නෙවෙයි මුළු බුද්ධ ජීවිත කාලයම එක් අයෙකුගේම පෙර ආත්ම භාවයන් බැලුවා නම් උන්වහන්සේගේ ජීවිතයේ ගෙවී යනවා අර ආත්ම භාවයන් බලබලා සිට පුද්ගලයාගේ තවත් එහාට බැලීමට පෙර ආත්ම භාවයන් තිබෙනවා අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ උබ්බා කුටින පඤ්ඤායති මේ අපේ අතීත සංස්කාරයේ අග මුල කොහෙද කියලා පිනින්නේ නැහැ ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සේ අප මෙසේ සසර සැරිසරමින් පැමිණෙන්නේ මෙසේ සසර සැරිසරමින් පැමිණෙන අප අප කොහේ ගියත් නිවසට ආපසු යනවා වගේ නිරන්තරයෙන්ම ගමන් කළේ මේ නිවර්ණාණය අවබෝධ නොකළොත් ගමන් කිරීමට සිදුවන්නේ සතර අපාය කරායි. සතර අපායකේ නිවහන මේ සතර අපාවල අපි අනන්ත දුක් ගැහැට වින්දා ඒ දුක් ගැහැට අප දන්නේ නැහැ අපට දැන් ඒවා අමතකයි. අප අවීචාදී නඩකාදී වල පැහුණු කාණුවේ ඒ ගින්නෙන් පිච්චුණු කාලයේ මෙතකයි කියා නිම කරන්නට බෑ. උන්වහන්සේ වදාරනවා දේවදූත සූත්‍ර, බාලකණ්ඩිත සූත්‍ර වැනි සූත්‍රවල මේ අපායේ මිනිසු දුක් විඳින ආකාරය, නිරසතුන් දුක් විඳින ආකාරය මේ කෙලින්ම අවීචයට දැමීමට ප්‍රථමයෙන්ම බොහෝ විට පංච බන්ධන කියලා වද පහක් පමුණවනවායි කියලා දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පදාරනවා. තත්තං අයෝ කීලං හත්තේ ගමෙන්ති තත්ත්වං තත්තං අයෝ කීලං ဒ ුතිය හත්තේ ගමෙන්ති තත්තං අයෝ කීලං පාදේ ගමෙන්ති තත්තං අයෝ කීලං ဒ ුතිය පාදේ ගමෙන්ති තත්තං අයෝ කීලං මජ්ජේ උරස්මින් ගමෙන්ති ගිනිගෙන දැවෙන පොල් කඳන් නැත්තම් පුවක් කඳන් තරම් විශාල මහා උල්ලණෙන් අත්වලට අනිනවා පාවලට අනිනවා මැජ්ජේ උරස්මින් ගමෙන්සේ පපුව මැදටත් අනිනවා අපට කටුවක් ඇන්නත් කොයිතරම් දුකක්ද නමුත් මේ තරම් ගිනි කෙනෙක් දැවෙන ජපට උල්ලණින් අපි එදා ඇනුම් කපා දුක් විඳා නමුත් ඒ දුක අපේ ජීවිතේ නැති කිරීමට සමත් වූයේ නැහැ අපේ කර්ණ ශක්තිය බලවත් වූ නිසා ඒ කර්ම ශක්තිය නිසාම ඒ දුක් විඳ විඳා ජීවත් වුණා. මේ කාකාර බද බන්ධනවල ලක් වෙලා මේ ලෝකුඹ ලෝකුඹේ කියලා මහා එකකට දමන සත්‍යය එතන පැසිනා. වා සකින්ති උද්ධං ගච්ඡති අකින්ති අදෝ ගච්ඡති හේන දේහකම් පච්චේතියාන්ද ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒකට වැටුණාන් පස්සේ ඒ ගිනි උදෝගිය ඇහි වැටුණාට පස්සෙ උඩට යනවා පහළට යනවා පේන පිඩුවක් වගේ දිවි ජීවි සත්‍ය රත්ේ පිච්චි පිච්චි ඒක අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා. එහෙම අප අනන්තවත් දුක් විඳා. ඊට පස්සෙ තමයි අවීතිය කියන මහා නරකයට දානවයි කියලා සඳහන් වන්නේ. ඒ දැම්මට පස්සෙ ඒක හරියට මේ කණිකර ගිනි කෙනෙක් දැවෙන යකඩ පෙට්ටියක් වගේ. පෙට්ටියක පැති හයක් තිබෙනවා. ඒ වගේම ඒ නිරේ පැති හයක් තිබෙන බව බුදුරජාණන් වහන්සේ වදාලා. උඩ තට්ටුවෙන් ඇති වෙන ගින්දර පහත තට්ටුවට යනවා පහත තට්ටුවෙන් ඇති වෙන ගින්දර උඩ බලා ගමන් කරනවා අනිත් හතර පැත්තෙන් ගමන් කරන පිටි හතරෙන් ගමන් කරන ගිනි ජාලාවල් හතර දෙසින් ගමන් කරනවා මේමද මේ නිර්සත්තු පිච්චි පිච්චි රෑදාවල් නැතුව නිරන්තරයෙන් කල්ප ගණන් දුක් පිළිනා චමින්පි දයති මස්සම්පි දයති නහාරුම්පි දයති අට්ඨීනි සම්පදෝ පායන්ති කියලා බුදු පියාණන් වහන්සේ වදාරනවා. එහි ඉන්න සත්ත්වන්ගේ මස් දෙවෙනවා, කන් දෙවෙනවා, ඇටේ නහර දෙවෙනවා. අට්ඨීනි සම්පදෝ පායති ඇටවලින් දුම් විසිරෙනවා. දුම් විහිදෙනවා. ඒ තරම් දරුණු දුක් අප අනන්ත ප්‍රමාණ කාලයක් සංසාරේ පුරා දුක් විඳා. එවැනි දුක් අනුභව කරමින් මේ පැමිණේ අප නිර්වාණ ධාතුව අවබෝධ නොකළා නම් නැවතත් මේ දුක් අනුභව කිරීමට ඒකාන්තයෙන් අපට යන්නට සිදුවනවා. අපට ඒවා අද මතක නැහැ. මේ විතරක් නෙවෙයි ඊට පස්සෙ වැරදිලා හරි ප්‍රේත ලෝකයකට වැටෙනවා නම් කන්නට නැතුව බොන්නට නැතුව ඉන්නට තනක් නැතුව හැදීමට වතක් නැතුව සෙන්සොට ටිකක් සොයසොයා බොහෝ දුක්ඛනන්ත ප්‍රමාණ දුක්ඛ විපේත ලෝකවල වින්දා අවුරුදු දහස් ගණන් විපාසයට වතුර බිඳක් නැහැ. අවුරුදු දහස් ගණන් ආහාරයේ කුසට කිසිම ආහාරයක් නැහැ. අර මේ ලක්කන සංයුත්තේ කියන සංයුත්ත නිකායේ තියෙන කොටසට මොගලන් මහරහතන් වහන්සේ මේ ප්‍රේතයන් විවිධාකාර ප්‍රේතයන් දැකලා උන් පිළිඳින දුක් විස්තර කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අනුමත කරලා උන්වහන්සේ දැක්කයි කියලා. අනන්ත අප්‍රමාණ ගිඩිගෙන දැවෙන ශරීරවල කැටි කැටි පිච්චි පිච්චි විඳින දුක් අන්න මේ කියන්නට බැරි තරම් විශාල දුක් പ്രേත ලෝකවල විඳින්නට සිදු වෙනවා අප මේ නිර්වාණය ධාතුව නිර්වාණ ධාතුව අවබෝධ නොකළොත් නැවතත් අර සුපුරුදු പ്രേත ලෝකයට ගමන් කරන්නට අපට සිදු වෙනවා ඊට අමතරව ත්‍රිසන් ලෝකවල අනන්ත අප්‍රමාණ දුක් ගැට අපි විඳ අද ඉන්න සමාජේ නම් මේ ප්‍රේත ලෝකේ ගණන් ගන්නෑ මනුස්ස මේ අපි අවීචී ආදී නරක ආදීවල් ගණන් ගන්නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකෝපන වික්කවේ යහන්නාඤ්ඤස්ස සමනස්සා බ්‍රාහ්මනස්ස වා සුත්වා වදාමි අපිච්ච යදීව මේ සාමඤ්ඤාතං සාමං දිත්තං සාමං විදිතං සම්මේවාහං වදාමි කියලා ඒ දේවදූත සූත්‍රයේ බාලපඬිත සූත්‍ර වැනි වල සූත්‍රවල දේශනාකට වදාලා මේ මම මේ අපාය ආදී ගැන තියෙන විස්තර කියන්නේ මහණෙනි නාඤ්ඤස්ස සමනස්වා බ්‍රාහ්මස්වා අසුත්වා වදාමි වෙන කෙනෙකුගෙන් වෙන බ්‍රාහ්මණයෙකුගෙන් වෙන ශ්‍රමණයෙකුගෙන් නැත්නම් දෙවියෙකුගෙන් බ්‍රාහ්මණයෙකුගෙන් අහලා නෙවෙයි මම මේක කියන්නේ අපිට යදීව මේ සාමඤ්ඤාතං මා විසින්ම මේක දැක්කා සාමං දික්ඛං මා විසින්ම මේක දැක්කා සාමං ඥාතං සාමං දික්ඛං සාමං විදිතං මා විසින්ම ප්‍රත්‍යස්ස වශයෙන් අවබෝධ කළා තමේවාහං වදාමි ඒකයි මහණෙනි මම මෙලෙස කියන්නේ බුදුරජාණන් වහන්සේ කවදාවත් බොරු කියන්නේ නැහැ අපේ තියෙන මූඩකමට අපේ තියෙන ඥානීය පටු භාවය නිසා මේ නිරය ආදී ලෝකයන් නැහැ කියලා අද සත්‍ය සිතාගෙන සිටිනවා. ඔවුන්ගේ සිටිවිල්ල කවරක්වත් මේ නිරය ආදී දුක් ඒකාන්ත වශයෙන්ම අදත් පවතිනවා මේවයි අපි දුක් විඳා බුදුරජාණන් වහන්සේ කවදාවත් බොරුවක් කියන්නේ නැහැ. මෙවැනි සතර අපාවල දුක් විඳිනා ඉන්න අතරතුර තමයි ඊ타ත්ම කලාතුරකින් මනුෂ්‍ය ජීවිතයකට අපට එන්නට හැකිවන්නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා නියපොත්ත උඩට පස් ටිකක් අරගෙන තින්නලා මේ නියපොත්ත උඩ තියෙන පස් ටික වගේ මහණෙනි මේ සතර අපායට වැටිච්ච සත්‍යයකට නැවත සුගතියකට එන්නට පුළුවන් වන්නේ කියලා. ඒ කියන්නේ නියපොත්ත උඩට ගත්ත පස් ටිකක් යන්තම් සුළුයි. ඒ තරම් සුළු පිරිසකට පමණයි සුළු සත්ත්ව කොටාසයකට පමණයි සතර අපායට වැටෙනොත් නැවත සුගතියකට එන්නට හැකියාව ලැබෙන්නේ. මේ එක්කම බුදු පියාණන් වහන්සේ වදාරනවා ඒ උපමාවම දක්වලා මේ නියපොත්ත උඩට ගත්ත පස්තික වගේ මහණෙනි මනුස්ස ලෝකයේ සත්‍යයේ මිය ගියාට පසුව නැවත සුගතියක උපදින ප්‍රමාණය පොළොවේ පස්තරම් විශාල ප්‍රමාණයක් මහණෙනි මේ මිනිස්යන් මරණයට පසුව දුගතියකයි උපදින්නේ කියලා. දැන් කල්පනා කරන්න මිනිස්සෙක් වශයෙන් ඉපදිලා උසස් මිනිස් සිතක් ඇතුව ඉඳලා නැවත මරුණට පසුව දුගතියක මිසක් සුගතියක ඉදීමේ ශක්තිය ඊටාම අල්පනම් දුගතියක උපන් කෙනෙකුට ඉනක් පවක් නොදන්නා කෙනෙකුට කුසලයක් කීමේ අවස්ථාවක් නැති කෙනෙකුට කෙසේනම් සුගතියක උත්පත්තියක් ලබන්නට හැකි වේවිද කියලා. මේ තරම් බාහනක தත්ත්වයක් අප ඉදිරියේ මේ දිස්සන්නේ මේ භයානක තත්ත්වයේ මේ අවධානම අප දන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අතිශයින් දීර්ඝෝ සංසාරයේ අපි සැරිසරනකොට අපි ඌරෙක් වෙලා ඉපදිලා බෙල්ල කපනකොට ගිය ලේ ප්‍රමාණය එකතු කළා නම් මහා සාගරයේ ජලයට අධිකයි කියලා අනමතග්ග සංගතියේම බුදු පියාණන් වහන්සේ වදාළා. අප හරකෙක් වෙලා කපු මැරෙනකොට මරණකොට අපේ බෙල්ල කපලා මරණකොට ගිය දී ප්‍රමාණය මහා සාගරයේ ජලයට අධිකයි මේකනම් දීර්ඝ කාලයක් තිස්සේ තිරිසන් සතුන් වෙලා ඉපදිලා අපි දුක් විඳා කලාතුරකින් තමයි මනුස්ස භාවය ලැබුවේ මේ මනුස්ස භාවය ලැබුවාට පසු බොහෝ දිනක් ජීවත් වන්නේ තිරිසන් විදිහටමයි තිරිසන් ලෝකයේ සත්‍යයන් උපදිනවා කනවා බොනවා නිදා ගන්නවා ඔවුන්ගේ ප්‍රජාව ජනනය කරනවා නැවත මැරිලා යනවා නැවත දුගතියක උපදිනවා බොහෝ මිනිස්යන් වශයෙන් පිටී සිටින අයත් ලෝකේ පහළ වෙනවා කනවා බොනවා මොනවා හරි විනෝද දේවල් කරනවා තමාගේ ප්‍රජාව වර්ධනය කරනවා අවසානයේ මැරිලා දුගතියක උපදිනවා මේ සත්‍යයෙන් ඈත් වීමට නම් මේ බලාණක සංසාර සාගරේ ඈත් වීමට නම් අපි ඒ සඳහා කටයුතු කරන්නට වෙනවා සුදුසු වන්දමින් පිළිපදින්නට වෙනවා අප මේ අද හොඳට සිටියට හොඳ අස්කන්නාස ආදී ඉන්ද්‍රියන් සහිත ප්‍රසම්පත්‍යක් සහිතව මනස ජීවිතයක් ඇතුව අද සිටියට හෙට වෙනකොට මරණය සිදුවේද කියලා කවුද දන්නේ අජීව කිච්ඡන්නාතප්පං කෝ ජඤ්ඤාහරණං සියේ අද අදම උත්සාහ කරන්න ඕ ජඤ්ඤා මරණ සුවේහිට මරණයේ සිදුවේ කියලා කවුද දන්නේ මේ බුදු පියාණන් වහන්සේ වදාළ පාඩයක් අප අද මෙලෙසින් සිටියට සමහර විට හෙට නැගිටින්නට ඇඳෙන් නැගිටින්නට බැරි තත්ත්වයක් උද්ගත වන්නට පුළුවන් අංශ භාග වෙනි තත්ත්වයක් ඇති වෙලා සමහර විට අප නිරෝගී කායක් ඇතුවාද සිටියට හෙට වෙන විට කවදාවත් සුවකල නැති රෝගී තත්වයකට බඳුන් වන්නට පුළුවන්. අද අපේ අත්පා තිබුණට හෙට වෙනකොට මේ අත්පා කැඩී බිඳී සුණු විසුණු වෙ යන්නට පුළුවන්. අප අද පෙනෙන මේ ඇස් දෙක හෙට වෙනකොට අන්ධ වීමේ අන්ධ වන්නට පුළුවන්. අපි කරපු කර්ම ශක්තියෙන් අප පසුපසින් පසුපසින් තිබෙනවා කොයි වෙලාවේද කොයි වෙලාවේද ඔබට පහර දෙන්නේ කියලා. අතිවිශාල පාප කර්ම ශාසියක් අපි සිදු කරලා තිබෙනවා. මේ පාප කර්ම වල විපාක අපි විඳින්නට සූදානම් වන්නට ඕන. ඒවෙන් ගැලවෙන්නට අපට හැකියාවක් නැහැ. එම නිසා මේ අපට කන සම්පත්තියක් තිබෙනවා අපේ ඇස් පේනවා කන් ඇහෙනවා අපේ නිරෝගී සම්පත තියෙනවා අපේ තරුණ භාවය තිබෙනවා එම නිසා මේ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට ඕන හැකි අවස්ථාවෙන් ප්‍රයෝජනට ගන්නට ඕන. බොහෝ කෙනෙක් කල්පනා කරන්නේ මහලු වූාට පසුව අපට පුළුවන් මේ ශාසන ප්‍රතිපatti පූර්ණේ කරන්නට අපට පුළුවන් භාවනා කරන්නට ආදී වශයෙන්. ඇත්ත වශයෙන්ම මහලු වුණාට පස්සේ භාවනා කරන එක ඉතාමත්ම අසීරු කාරණාවක්. අපේ ශරීරය අපට අනුකූලව අපට අවශ්‍ය විදිහට හසුරවන්නට බෑ. අපේ ඇස් කන්නාසාදී ඉන්ද්‍රියන් දුර්වල වෙනවා. අපට එක තැනක ඉඳගෙන බොහෝ වේලාවක් ඉන්නට බෑ අදිසෙන් දරුණු පීඩා ශරීරය තුලින් මතුවෙනවා. අපේ ධාරණ ශක්තිය ස්මරණ ශක්තිය අඩු වෙනවා. අපේ චින්තන ශක්තිය අඩු වෙනවා. අපේ සමාජය පවත්වා ගැනීමට අවශ්‍ය කායික වීරිය නැති වී යනවා මහලු වුණාට පසුව ඇත්ත වශයෙන්ම භාවනා කිරීමේ තිබෙන හැකියාව එන්න එන්නම එන්න එන්නම අඩුයි අඩුයි යන්නේ එම නිසා භාවනාවක් කරන්නට පටන් ගන්නට ඕනෙන්නේ ඒ සඳහා ඒ භාවනා කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ඇති වෙලාවක නිරෝගී භාවය ඇති වෙලාවක තරුණ භාවයේ විලායක මේ කටයුත්තෙන් සාර්ථක ප්‍රතිපත්තියක් ප්‍රතිඵලයක් ගැනීමට හැකියයි කියා අපට තදබල විශ්වාසයක් ඇති අවස්ථාවක මහලු වුණාට පසුව කිරීමට නෙවෙයි මේ ධර්මයේ තිබෙන්නේ. අද අදම කිරීමටයි මේ ධර්මයේ තිබෙන්නේ. අද අදම පුහුණු වීමටයි. මේ විදිහට අතිශයින් දීර්ඝ කාලයක් තිස්සේ අපි දුක් විඳගෙන දුක් විඳගෙන මේ ගමන් කරනවා නිර්වාණ ධාතු සාක්ෂාත් නොකළා නම් අපට නැවතත් අර සුපුරුදු දුක් වලටම පත් අත්වෙන්නට සිදු වෙනවා ඒ දුක් අනුභව කිරීමට සිදු වෙනවා අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය දැන් අවුරුදු 2500 ගාණක් ගෙවිලා කාශ්‍යප බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම ඉවරයි ඊට ඉස්සෙල්ලා වැඩ සිටිය සියලුම බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසන තිබුණු බවට ලාංඡනයක්වත් අද නැහැ දහස් ගණන් ලස්ස ගණන් කෝටි ගණන් බුදවරු ලෝකේ පහළ වුණා. අපට බුදවරු ලෝකේ හමු වුණා. අපි බුදුරජාණන් වහන්සේලාගේ ධර්ම වලට ඇරුම්කන් දුන්නා. නමුත් භාවනාවක් කළේ නැහැ. එම නිසාම සසරේ ගැලෙන දුකේම අනුභව කළා. සංසාරයෙන් ඈතර වෙන්නට බැරි වුණා. කලින් බුද්ධ ශාසන ගිවි ගියාසේ මේ අපේ ගෞතම බුද්ධ ශාසනයෙන් දැන් හරි අඩකටත් වඩා ගෙවිලායි තියෙන්නේ. ඉතිරි අඩත් අපටත් හොරා ගෙවි යන්නට පුළුවන් මේ අප අදාදන උත්සාහ කළේ නැත්නම්. විශේෂයෙන්ම බොහෝ අය අපට ප්‍රකාශ කරලා තියෙනවා කීප දෙනෙක්ම නැවත උපදී පිටි පින් කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ නිවන් යන්නට නෙවෙයි භාවනා කරන්නට නෙවෙයි කියලා. වැරදි අවබෝධයක්. හරියට ඒ ගය ගැන සුව ඊටාම තද විශ්වාසයක් තියෙනවා තමා මරණයට පස්සේ මිනිස්සෙක් වෙලා උපදින්නට පුළුවන් වෙයි කියලා. ඒක ගැන කිසිම සහතික වීමක් නැහැ. සෝවාන් ලෝ කෙනෙකුගේ ගති නියමයක් නැහැ. කවදද දැනක උපදෙයිද කියලා. අපි සමහර විට බොහෝ විට තිරිසන් ලෝකයට වැටෙන්නට පුළුවන්, പ്രേත ලෝකයට, සතර ආපායට වැටෙන්නට පුළුවන්. එහෙම ගියත් ඔය කියන අදහසට අනුකූලව අපට පින් දහම් කිරීමේ අවස්ථාවක් ලැබී යන්නට පුළුවන්. හොඳයි අපි කල්පනා කරමු නෝරදවාම අපි මිනිස්සෙක් වුණයි කියලා. අපිට මොන සහතික වීමක්ද අපි බෞද්ධෙක් වෙලාම උපදීද? අපි සම්‍යක් දෘෂ්ටික කුලයකම උපදීද? අපට කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබෙයිද? අපට මේ සාල්මේ පින් දහම් කිරීමේ හැකියාව ඉදිරි අනාගතවලදී ලැබෙයිද කියලා අපට හිතන්නට පුළුවන්ද? මා මේ පින්වත් අයට කියන්නම් කතාවක් අපේ ගෞතම බෝධිසත්වයන්න් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් තිස්සේ පාරමී දහම් පූර්ණී කළා. ආශ්‍රිත බුදුරජාණන් වහන්සේ සමීපයේදී නියත විවරණ ගත්තා 28 වෙනි වාරයටත් එදා ආශ්‍රිත බුද්ධ ශාසනයේ උන්වහන්සේ ඒ බෝධිසත්වයන් වහන්සේ ඉපදලා සිටිනකොට 27 නමකකින් නියත විවරණ අරගෙන ඊළඟට බුද්ධත්වයේ ලැබීමේ නියත භාවයේ ඇතුව සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ පුණ්‍යලද මහා කාර්මී පුණ්‍ය සත්‍යයක් ඇතුවයි හිටියේ නමුත් ආශ්‍රද බුද්ධ ශාසනයේ ඒ බෝසත්යන් මහසේ හිටියේ මිත්‍යා දෘෂ්ටිකෙක් වශයෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැකීමට යාම පවා ප්‍රතික්ෂේප කළා. ඔය මුඩු මහානාට මොන බුද්ධත්වයක්ද කියලා. ඇත්ත වශයෙන්ම කල්යාණ මිත්‍රයෙක් සිටපු නිසා ඔළුවෙන් කොණ්ඩෙන් අල්ලාගෙන ඇදගෙනයි බුදුරජාණන් වහන්සේ සමීපයට ගියේ. ඒ කටිකාර කියන යහළුවා. දැන් කල්පනා කරන්න එවැනි මහා පාරමී පුණ්‍ය සත්‍යයකට කෙනෙකුට එසේ 27 වාරයක්ම නියත විවරණ ලබාගෙන සිටි උත්තම පුද්ගලයෙකුට නියත වශයෙන්ම ඊළඟ ආත්මයේ බුද්ධත්වයේ ලැබෙන බව සහතික වී ඇති පුද්ගලයෙකුට එවැනි මිත්‍යා දෘෂ්ටික අදහස් පහළ වූවා නම් අපි වැනි සුළුපටු කෙනෙකුට නැවත ඉපදුනාට පසු කවරනම් මිත්‍යා දෘෂ්ටික අදහස් පහළ විය හැකිද කියලා. එම නිසා හෙට නෙවෙයි ලබන ආත්මේ නෙවෙයි මෛත්‍රී බුද්ධ ශාස්ත්‍රේ නෙවෙයි අද අදන මේ ජීවිතයේ තුලදීම නිර්නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීම සඳහා අපි උත්සුක වන්නට ඕන. සසර දුකින් මිදීමට නිවන සාක්ෂාත් කිරීමට අපේ විමුක්තිය ලබා ගැනීමට මේ අන් කිසි කෙනෙක් සඳහා කරන දෙයක් නෙවෙයි තමාට තමා ඇලෙන කරනවා නම් තමා දුකට අකමැති නම් තමා සතර අපාවල දුක් විඳීමට කැමැත්තක් තමා තුළ නැත්නම් මේ භාවනාව කරලා නිවන් යාම සඳහා කටයුතු සම්පාදනය කරගන්නට ඕන. මා මේ කරුණ කීපයක් ප්‍රකාශ කළේ මේ පින්වත් අය භාවනාව පිළිබඳව භාවනාවට ටිකක් දුමු කිරීමේ අදහසින්. මොකද්ද භාවනාව කියන්නේ? භාවනාව කියන එකට විවිධ අර්ථ නිරූපණයක් මට දක්වන්නට පුළුවන්. නමුත් මේ සෑම දිනාටම තේරෙන පරිදි සුළුෙන් කියවොත් භාවනාව කියන්නේ ආධ්‍යාත්මික දියුණුවක් ඇති වෙන පරිදි සමාගයේ සිට දියුණු කර ගැනීම. දැන් අද නවීන විද්‍යාවේ තාම දියුණුවේ තාක්ෂණය අතිශයින්ම දියුණුයි. එතකොට සිත දියුණු වෙලා තියෙනවා කියලා කියන්නට පුළුවන්. නමුත් ඒහා අත්වැල් බැඳගත් ආධ්‍යාත්මික දියුණුවක් නොමැති නිසා එය සැබෑ මානසික දියුණුවක් නෙවෙයි. <clears throat> සැබෑ මානසික දියුණුවක් ලැබීමට ආධ්‍යාත්මික දියුණුවක් ලැබීමට හැකිවන අන්දමින් අපි යම්කිසි ආකාරයකට හික්මෙන්නට ඕන. මේ ආධ්‍යාත්මික දියුණුව ලැබීමට නම් අපේ සිත පාරිශුද්ධත්වයට පිරිසුදු භාවයට පත් කර ගන්නට ඕනේ. මිනිසුන් කිරිත භාවයට පත්වන්නේ සිටින් සත්‍යම් පිරිසිදු භාවයට පත්වන්නේ සිටින් චිත්ත සංකලිට්ඨා වික්ඛවේ සත්තා සංකිරිස්සanti චිත්ත වෝදානා වික්ඛවේ සත්තා විසුද්ධන්ති කියලා බුදු පියාණන් වහන්සේ වදාලා මේ සිත කිලිටි වීම නිසායි සත්‍ය කිලිටි භාවයට පත්වන්නේ චිත පිරිසිදු වීම තුළිනුයි සත්‍ය පිරිසිදු භාවයට පත්වන්නේ අපි භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ මේ සිතේ අතිපරිශුද්ධ භාවය ළඟා කර ගැනීමට ආධ්‍යාත්මික දියුණුවක් ඇති කර ගැනීමට මේ ධමතර භාවනාව තුළින් අපට වෙනත් ප්‍රතිඵල අත්දකින්නට පුළුවන් සාමාන්‍යයෙන් පාසල් යන ළමයෙක් පවා භාවනාවක නිරතුණා නම් ඔහුගේ හිත නොඑක් කරුණු කරා දුවන්නේ නැතුව සමාහිතව ඉගෙන ගන්න කාරණාවටම සිත යොමු කරන්නට පුළුවන් වන නිසා ඔහුට වෙනදාට වඩා හොඳින් ඉගෙන ගැනීමට හැකියාව අත් වෙනවා. මනස විලසවා ක්‍රියා කරන රත්නයේදී සිටින කෙනෙක් මේ භාවනාව කළා නම් භාවනාව තුළින් ඇතිවෙන සිතේ සමාහිත භාවයේ නිසාම ඔහුට අර මනස දියුණුවෙන් මනස යොදවලා කරන වැඩ සාර්ථකන්දමින් කරන්නට පුළුවන් වෙනවා එක් අතකින් අනෙක් අතින් මානසික සහනයක් සුවයක් ලබා ගන්නට පුළුවන් වෙනවා භාවනාව තුළින් අනිත් පැත්තෙන් කායික වශයෙන් කාය වේශා වැඩ කරන කෙනෙක් සිටිනම් ඔහුටත් මේ භාවනාව තුළින් ඇතිවෙන කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි ධර්මයන් ඇති වෙනකොට කාය සංසිඳී යනකොට අය කරේ තියෙන දරද භාවයන් පරිලාහ භාවයන් දරදඬු භාවයන් කයේ තියෙන දුක්ඛිත ස්වરૂපයන් අයින් කරගෙන කය සංසම් කරගෙන ඉදීමේ ශක්තියකුත් ඇති කරගන්නට පුළුවන් වෙනවා සමහර විට අධික රුධිර පීඩන වැනි රෝගවලට බඳුන් වී ඇති අයට ආනාපාන භාවනාව වැනි භාවනාවන් වලින් භාවනාවක නිරත වීමෙන් ඒ අධික රුධිර පීඩන වැනි රුධිර පීඩනයේ වැනි රෝග තත්ත්වයන් අඩු කර ගන්නටත් පුළුවන්. මේක අමතරව මේ භාවනාව නිසාම අපට එදිනදා ජීවිතයේදී හමුවන නොයෙක් ගැටලු වලට මුහුණ පාන්නට පුළුවන් කිසිම මේ ආකාරයකින් දුකකට පත්වන්නේ නැතුව අපි නිරන්තරයෙන්ම නොඑක් කර්මණු කෙරෙහි ගැටෙනවා නිරන්තරයෙන්ම නොඑක් කර්මණු කෙරෙහි අපි ඇලෙනවා ඇලීම් ගැටීම් වලින් අපි නිරන්තරයෙන්ම දුක් විඳිනවා අපිට සමහර විට මේ ජීවිතය තුළදී නොඑක් ආකාර දුක් පීඩා වලට කරදර වලට බඳුන් වන්නට සිදු වෙනවා මේ දුක් පීඩා කරදර වලට බඳුන් වෙනකොට අපේ සිත සමබරතාවයකින් පවත්වාගෙන යමින් මේ දුක් වලට අපේ සිතපත් කරන්නට ඉඩ නොදී සිත සමාධිමත් ස්වરૂපයකින් සමබරතාවකින් තබා ගැනීමේ ශක්තියක් මේ භාවනාව තුළින් කෙනෙකුට ලැබෙනවා. ඒ අනුව මේ ජීවන කෙසේ වෙතත් මේ ජීවිතයේ සාර්ථකන්දමින් කරගෙන යෑමේ හැකියාව අත් වෙනවා. මෙවැනි පටු අභිමතාර්ථයන් නෙවෙයි අපේ භාවනාව තුළින් අප බලාපොරොත්තු වන්නේ බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයන්න් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි අපේ භාවනාව තුළින් අප අදහස් කරගත යුතු ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථය වී එයයි. එම නිසා මේ සිත පිරිසිදු භාවයට පත් කිරීමට නිර්වාණ ධර්මයේ අවබෝධ කිරීමට අපි එක්තරා විදියකින් හික්මෙන්නට ඕන. ඒ හික්මෙන ආකාරයට අනුව කටයුතු කිරීමයි භාවනා කරනවා කියලා අප සිදු කරන්නේ. එතකොට මේ හික්මීම ආකාර දෙකකින් සිදු කරනවා. නිර්වාණය සාක්ෂාත් කිරීමට නම් මේ දෙආකාරයෙන්ම හික්මීම තිබෙන්නට ඕන. සංවර වශයෙන් එකට අප නිදර්ශනක් කියන්නම්. <clears throat> සාමාන්‍යයෙන් කෙනෙකුට නිරන්තරයෙන්ම තරහ යනවා නම් තමාගේ දූ දරුවන්ට අමු දරුවන්ට හිත මිත්‍රයන් නිතරම බණින් බණිනවා නම් ගහනවා නම් නිරන්තරයෙන්ම ඒ තරහා නිසා දුක් විඳිනා ඕකේ සිට තුළ කිසිම සංවර භාවයක් නැහැ. ඉතින් මොහොත පවදාකාරයෙන් හෝ මේ තරහ යෑමේ ආදීනේ අවබෝධ වෙලා මේ තරහ යන එක වරදක් කියලා දැකලා තරහා එනකොටම ඒ තරහා යාමට ඉඩ නොදී සිත සංවර කරගන්නට පුළුවන්කමක් ඇති වුණොත් තරහා යන හොඳ එකක් නෙවෙයි මගේ කායික දුකක් මට ඉන් ලැබෙනවා මානසික දුකක් මට අත්පත් කරගන්නට සිදුවනවා ඒ තුنين එම නිසා මේ තරහා යාමට මම ඉඩ දෙන්නේ නැහැ කියලා ඒක සංවර කරගන්නට පුළුවන් නම් ඒ තුنين අපට සංවරයක් ඇති වෙනවා ඒ ආකාරයෙන් සංවර වශයෙන් හික්මිය යුතු ආකාරයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් හික්මන්නේ එහෙම නෙවෙයි. ඒ තරහ යන පුද්ගලයාම කල්පනා කරනවා මේ තරහ යන්නේ මගේ සිත තුළ පටික අනුසය තරහ යන්නේ ශක්තිය පවතින නිසා මේ ශක්තිය මම මුලිනුපුන්දා දාන්නට ඕන කවදාවත් නැවත තරහ සිතක් ඇති නොවන ආකාරයට එහෙම සිතලා භාවනාවකින් අර තරහා යන්නේ හේතු හොයලා හේතු සම්පූර්ණයෙන්ම අයින් කරනවා නැවත උට කිසිදාක කවර හේතුවක් නිසාවත් තරහා යන්නේ නැහැ. එතකොට ඔහු ප්‍රහාණ කිරීම තුළින් සංවර වුණා. මා මේ කතා කළේ අපේ භාවනාව සාර්ථක කිරීමට නම් දෙආකාරයකින් අපි පිළිපදින්නට ඕන සංවර වීමෙන් එක් පැත්තකින් ප්‍රහාණය කිරීමෙන් අනිත් පැත්තෙන් මේ සංවර වීම ප්‍රහාණය කිරීම සඳහා උපයෝගී වෙනවා උපකාර වෙනවා. සංවර වීම පස් ආකාරයකින් සිදුවන්නට ඕන. පළවෙනි එක සීල සංවරයක් තියෙන්නට ඕන. දෙවැනි එක සති සංවරයක් තියෙන්නට ඕන. අප මේවා විස්තර කරනවා පසුවට ප්‍රමාණිකූලව. තුන්වෙනි එක ඥාන සංවරයක් තියෙන්නට ඕන. හතරවෙනි එක කාන්ති සංවරයේ ඉවසීමෙන් සංවර වීමක් සිදුවන්නට ඕන. පස්තන කාරණාව විරිය සංවරයේ වීරයෙන් සංවර වී තවතාවක් තිබෙනවා. එතකොට මේ පස් ආකාරයකින් අපි හික්මියා. ඒ පස් ආකාරයෙන් හික්මීම නිසා ප්‍රහාණය කරනවා තවත් පස් ආකාරයකින්. අපේ සිත තුළ තියෙන අකුසල ධර්ම, කෙලෙස් ධර්ම ප්‍රහාණය කළ යුතු ආකාර පහ. පදංග වශයෙන් ප්‍රහාණය කරනවා. తాවකාලික වශයෙන් මේ පින්වත් අයගේ මේ මොහොතේ කිසිම කෙනෙකුගේ సంతාන තුළ මා හිතන්නේ රාගයක්, ද්වේෂයක් වැනි ක්ලේශ ධර්මයක් නැහැ සිත පිරිසිදු භාවයටපත් වෙලා ඇති කියලා. මේ වෙලාවේ පදංග වශයෙන් කෙලෙස් යට කරගෙන తాවකාලික වශයෙන් යක් කරලා. තවත් එකක් තියෙනවා විස්කම්බන වශයෙන් අපි මේ කෙලෙස් තද කරනවා ඔබනවා. විස්කම්බණය කියනවා කියන්නේ අර තදංග වශයෙන් වාගේ ඉතා සුළු කාලයකට නෙවෙයි බොහෝ කාලයකට යටපත් කරනවා. හරියට මේ රබර් බෝලයක් වතුරක තියනවා නම් උඩ පාවි පාවි වතුර මුඩ පාවෙන රබර් බෝලේ අතින් අල්ලලා යටට තද කරගෙන හිටිනවා උඩට එන්නට නෙවෙයි. අත තිබෙන තාක්කල් අපේ අතෙන් අල්ලාගෙන තිබෙන තාක්කල් රබර් බෝලය වතුර උඩට එන්නේ නැහැ මතු පිට දෙන්නේ නැහැ අන්න එලෙසින් කෙලෙස් ධර්ම බොහෝ කාලයක් තිස්සේ හිතට මතු නොවි ඉන්න තත්ත්වයක් තිබෙනවා විස්කම්බන වශයෙන් විශේෂයෙන්ම සමත වශයෙන් භාවනාවක නිරත වෙලා ධ්‍යාන ලැබපු කෙනෙකුට මේක අත් වෙනවා මේකත් ඇති කර ගන්නට පුළුවන් අපිට හාමුදුරු නමක් කිව්වා දැන් අවුරුදු 3ක් කිසිම කෙලෙස් ධර්මයක් සිතට ඇති වෙලා නැහැ මගේ සිත තුළ කියලා. කිසිම රාගයක් කිසිම දෝෂයක් එකම සිතෙල්ලක්වත්. ඒ තදංග වශයෙන් නෙවෙයි විස්කම්බන වශයෙන් හිත යට කෙලෙස් යටපත් කරගෙන. තවත් එකක් තියෙනවා අපි භාවනාවේ සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට සමුච්ඡේද වශයෙන් මේ කෙලෙස් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්නට වෙනවා. සමුච්ඡේද කියන්නේ මුලින්ම උපුටා දමනවා. මුලක් සමගම ගලවා ගන්න. ඒක සිදුවන්නේ මාර්ගඵල ලැබීමෙන් පමණයි. අන් කවර දෙයකින්වත් ඒක සිදුවන්නේ නැහැ. එතකොට ඒ සමුච්ඡේද ප්‍රහාණය සඳහායි අපි මේ කටයුතු කිරීමට යන්නේ. ඒ සමුච්ඡේද ප්‍රහාණය අපේ සිත්වල තියෙන කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන් මුළුමනින්ම දැරීමට අර මල කලින් කියපු සංවර වීම අවශ්‍යයි. ඊට පසුව කියපු පදංග වශයෙන් සහ විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කිරීමත් අවශ්‍යයි. මෙන්න මේ විදිහට කටයුතු කිරීමෙන් අපට සම්පූර්ණ සමුච්ඡේද වශයෙන්ම නැවත මේ සංස්කාරයේ කිසිදාක නූපදින පරිදිම මේ කෙලෙස් ධර්මයන් අපේ සිත් තුළින් ගලවා දමන්නට පුළුවන්. මෙසේ ගලවා දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපේ තවත් ප්‍රහාණ දෙකක් සිදු වෙනවා පටිච්චසමුප්පාද ප්‍රහාණ සහ නිස්සරණ ප්‍රහාණ කියලා. ඒ නිස්සරණ කියන්නේ ඔක්කොගින්ම කෙලෙස් ධර්මයන්ගෙන් සංස්කාර ධර්මයන්ගෙන් ඈත් වෙලා චිත නිදහස් වී තිබෙන తත්වය. ඒ ප්‍රහාණ වීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක්. ඊට අමතරව සම්පූර්ණයෙන්ම අපේ සිත පිරිසුදු භාවයටපත් වුණාට පසුව අපේ සිත සංසිඳුණු තත්වයකටපත් වෙනවා පටිපස්සද්ධි තත්වයකටපත් වෙනවා මේ පටිපස්සද්ධි ප්‍රහාණයක් අවශ්‍ය වෙනවා එතකොට අප මේ කටයුතු කරන්නට යන්නේ අන් කිසිවක් ලබා ගැනීම සඳහා නෙවෙයි මේ සමුච්ඡේද ප්‍රහාණය සඳහා කෙලෙස් අපේ సంతානය තුලින් නැවත නූපදින පරිදිම ගලවා මුළුණු කුටා දෙමීම සඳහා විශේෂයෙන්ම අටම වශයෙන් සෝවාන් මාර්ගයෙන් කලවා දැමිය යුතු සක්කාය දිට්ඨිය කියන මම මගේ කියලා ආත්මයක් තියෙන කියන බැරදි අවබෝධය බුද්ධ ආදී අටසංහිණි තියෙන සැකය කියන විචිකිච්ඡාව බැරදි ආකාරයකින් නිවන් මඟ ගමන් කිරීමට උත්සාහ කිරීම යන සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන සම්පූර්ණ වශයෙන්ම සමුච්ඡේද වශයෙන්ම නැවත සසර කවදාවත් නූපදින ලෙසම ගලවා ඉවත් කිරීමටයි අපි මේ කටයුතු කරන්නට සූදානම් වන්නේ. ඒ තුළින් තමයි අපට නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. දැන් මා කතා කළේ මේ දක්වා අපේ අපි මේ සංසාරේ ගමන් කරපු කාලයේ මෙතකේ කියා කියන්නට බෑ. ඒ අනන්ත ප්‍රමාණ කාලයේ නිත්‍ය කාලයේ පුරාම අපි අනන්ත ප්‍රමාණ දුක් ගැහැට වින්දා සතර අපාවල. ඒ දුක් ගැහැට අනාගතයේ විඳින්නට වෙනවා නිබ්බාණය සාක්ෂාත් කළේ නැත්නම්. එම නිසා ඒ නිර්මාණය සාක්ෂාත් කිරීම සඳහා අපි භාවනාවක් කරන්නට ඕන. ඒ භාවනාව කරනකොට එක් අතකින් සංවර වීමක් අවශ්‍යයි අනිත් අතින් ප්‍රහාණය කිරීමක් කළ යුතුයි මේකයි අප ප්‍රකාශ කළේ මේ දක්වා මිනිස් ආරාංශය ඒකයි. මේ සංසාරේ අපි විඳපු දුක් අපට මතක නම් වෙන කිසිවක් කරන්නේ නැහැ අපි මේ සසර දුකින් ගැලවීමටම උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි උඹලගේ හිස ගිනිගෙන දැවෙනවා නම් ඒ ගිනිගෙන දැවෙන හිස නිවන්නට උත්සාහ කරන්නට එපා ඒ උත්සාහ කරනවට වඩා හොඳයි අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා උත්සාහ කිරීම. ඔළුව ගිනිගෙන තිබෙද්දී ඒ කින්තර පවා නිවීමට උත්සාහ නොකර අපි අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට උත්සාහ කළ යුතු බවයි බුදු පියාණන් වහන්සේගේ කාරුණික අනුශාසනයේ කාරුණික අවවාදය. එම නිසා එම අවවාදයේ පිළිකලා මේකින්වත් අයත් භාවනාවක නිරත වන්නට ඕනේ. භාවනාවේ තියෙන අවශ්‍යතාවය පෙන්වා දීමටයි අප මුලින්ම මේ කරුණු කීපයක් ප්‍රකාශ කළේ. එතකොට අපි අර සංවර වීම පහ ගැන දැන් කතා කරමු. සීල සංවරය, සති සංවරය, කාන්ති සංවරය, විරිය සංවරය, පඤ්ඤා සංවරය. සංවරය කියන්නේ ඉක්මීම. අද අපි සීල සංවරය ගැන කතා කරමු. මේක ඉතින් මොන්ටිසෝරි බණක්. සාමාන්‍ය අයට මේ උගත් අයට හිතනම් මේක ගෝචර නොවන්නට පුළුවන්. පසුවට පසුවට හොඳ හොඳ ධර්ම එළියට එන්නට පුළුවන්. අද නිවි. භාවනාව කෙරීගෙන කෙරීගෙන යනකොට අපි මුල ඉඳලයි මේ කතා කරන්නේ. මොකද්ද සීල සංවරය? සීලෙන් අපි හික්මෙන්නට ඕන. අපි උපන්දා සිට අද දක්වා පංචිල් දතු වාර කොපමණද? නමුත් නිවැරදි වශයෙන් අපි පංචශීල ගත්තද කියලා දැන් සිටිලා හිතලා බලන්න. පංචශීල ගන්න নমස්කාර පාඩේ කියන්න කියනකොටම නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා අපි උහි කියනවා. කියන්නේ මොනවද කියලා කිසිම අවධානයක් නැහැ. මොකක්ද කරන්නේ කියලා කිසිම තීරමක් නැහැ. කියන්නම් වාලේ වචන ටික ප්‍රකාශ කරන අවංකවම හිතලා බලන්න මේ දක්වා එහෙම නේද කලේ කියලා. ඒකේ තීරණුවක් සමහර අය දන්නේ නැහැ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස භාග්‍යවත් වූ අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම নমස්කාර කරමි මාගේ নমස්කාරයේ දේවා කියන එකයි අදහස. මේක පසුව নমස්කාර පාඨය කියන්න කියලා කෙනෙක් කිව්වට පසු নমස්කාර පාඨයේ කිය යුත්තේ ජීවමාන බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටිනවා. හරියට මේ ජීවමාන හාමුදුරු කෙනෙකුට අද ජීවත් වෙන හාමුදුරු කෙනෙක් ගාවට ගිහිල්ලා වදිනවා වගේ. ඒ බුද්ධ රත්නයට මම භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුද්ධ රත්නයට මෙසේ নমස්කාර කරනවා කියන අදහස පෙරට කරගෙනම নমස්කාර පාඨය කියන්නට ඕන. එහෙම නැතුව নমස්කාරය කියමින් බුදුරජාණන් වහන්සේට කළ নমස්කාරයක් වන්නේ නැහැය. ඒක පළවෙනි කාරණාව. ඊළඟට අපි කියනවා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ආදී වශයෙන්. එහෙම කියනකොටම මේ අයත් ආවට ගියාට සමහර විට පුරුද්දට කියන්නේ මොනවද කරන්නේ මොකද්ද කියන කිසිම අවබෝධයකින් තොරව බුද්ධං සරණං ගච්ඡාමි කියන. වචන පමණයි. කලියේ මොකද්ද කියලා දන්නේ නැහැ. සරණාගමන සම්පූර්ණං කියනකොට සරණාගමනේ ඉවරයි නිමයි කියනකොට අහම් බන්තේ මම ස්වාමීනි කියලා බැරරි විදිහට කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට අවංකවම ඊට පස්ව ප්‍රතිඥාවක් කරගන්නට සසර දුකින් මිදීම සඳහා මම බුදුරජාණන් වහන්සේ සරණ යනවායි කියලා අවංකවම හිත ඇතුළෙන්ම හදවත පතුලෙන්ම සරණ යෑමක් කරන්නට ඕන වචන මාත්‍ර පිටකීම කිසිසේ ප්‍රමාණවත් වන්නේ නැහැ ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන කොට සසර දුකින් මිදීම සඳහා ඒ උතුම් ධර්ම රත්නේ මම සරණ යනවායි කියලා අමංකවම හදවත පතුලෙන්ම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධයකින් යුතුවම සරණ යාමක් සිදු කරන්නට ඕන. වචන පිට කිරීම නෙවෙයි. වැදගත් වන්නේ වචන පිට කිරීම නෙවෙයි. සිත තුළ සිදුවන අර ක්‍රියාවලිය ඇතිවීමයි. සංඝයා සරණ යාමත් එසේමයි. ဒုတိယම්පි කියන දෙවන වරට, තතියම්පි කියන්නේ දෙවෙනි වරට. සරණාගමන සම්පූර්ණ සරණාගමනේ ඉවරයි කියනකොට අහම්බන්තේ කියන්නේ නැහැ. අහන් කියන්නේ මම බන්තේ කියන්නේ ස්වාමීනි කියන එක. මම ස්වාමීනි කියන එකේ කිසිම තේරුමක් නැහැ. නිර්ර්ථකයි. එම නිසා ආම බන්තේ ආයන්නයි මයන්නයි එහෙමයි ස්වාමීනි. ඒකයි පිටවිය යුත්තේ. ඊට පස්ව নমස්කාර පාඩේ කියනකොට ඒ විදිහට নমස්කාර පාඩේ කියන්නට ඕන බුද්ධස්සන්නං ගච්ඡාමි ආදී පද ප්‍රකාශ කරනකොට අවංකවම හද තුලින්ම මේ බුදුරජාණන් වහන්සේ ස්මරණ යෑමක් සිදු වෙන ආකාරයෙන් ඒ සිදු කරන්නට ඕන. ඊට අමතරව අප මේ වචන පිට කරනකොට මහා ප්‍රාණාර්ථ ප්‍රහාණ කීරේවා නම් මොනවා නැහැ බුද්ධං සරණං ගච්ඡාමි. නිකන් ධම්මං සරණං ගච්ඡාමි. මට ඒව ඇහෙනකොටත් ඇත්තටම කන්නට අමීරි. සමහර විට පන්සිල් දෙන හාමුදුරුවෝ කියන්නේ එහෙමයි. මේ බුද්ධං කියලා මාප්‍රණ දයන්න හැකි කෙනෙක් සිටිනා සද්ද කරන්නේ. ගච්ඡාමි කියලා මාප්‍රණ ඡයන්න සද්ද කරන්නේ. බැරි කෙනෙකුට නම් ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ඉන්න අයට මා හිතන්නේ මේවා පුළුවන්. ඒක නිසා බුද්ධං සරණං ගච්ඡාමි. අර මාප්‍රණ සද්ද වන ආකාරයෙන් කීමයි සුදුසු. එහෙම නැතුව කිව්වොත් ඒව වෙන තේරුමක් තිබෙන්නේ. පාලි වල තියෙන එක්තරා ලක්ෂණයක් තමයි මහා ප්‍රාණ අකුරක් යෙදුනහම වෙනස් අදහසක් අල්ප ප්‍රාණ අකුරක් යෙදුනහම තවත් අදහසක්. එම නිසා මේ ශබ්ද පිට කිරීමත් හොඳින් කරනවා නම් හොඳයි. මේ පංසිල් ගැනීම ගැනයි අපි කතා කරන්නේ. ඊට පස්ව මෙතන හාමුදුරු කියනවා පාණාතිපාතා වේදමණී සික්ඛාපදං සමාදියාමි කියලා නිකාම්ම කියන තනුත් පාණාතිපාතා වේදමණී සික්ඛාපදං සමාදියාමි. කිව්වේ මොනවද කරන්නේ මොනවද කියන එක ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ විලාවේ තමන් තමන්ටම ප්‍රතිඥාවක් කරගන්න ඕනේ. මේ මොහොතේ පටන් මම සතුම් මැරීමෙන් වළකිනවා සතුම් මරණයට අනුබල දෙන්නෙත් නැහැ සතුම් අන් අය ලවා මරවන්නෙත් නැහැ කියන. මේ ප්‍රතිඥාව තමා තමාටම කරගන්නට ඕනේ. නිකම් බුද්ධං සන් මේ පාණාති පාතා වේමණී සික්ඛාපද සමාදියාන් කියනකොටම අනිත් අයත් අර ගිරවුන් කියන්නාසේ පාණාති පාතා වේමණී සික්ඛාපද සමාදියාන් කියන. එහෙම කියන්නක් කීම වැඩක් නෙවෙයි. ඒකෙන් ඇති වැඩක් නැහැ. එම නිසා ඒ ශික්ෂාපද සමාදන් වෙනකොට අවංකවම හදවත ඇතුළෙන්ම ප්‍රතිඥාවක් තමා තමාටම කරගන්න මම මේ පොතේ පටන් සතුම් මැරීමෙන් වළකිනවාය සරකම් කිරීමෙන් වළකිනවාය කාමයේ වර්ධවා හැසිරීමෙන් වළකිනවාය බොරු කීමෙන් වළකිනවාය ප්‍රහාණය පාණයෙන් වළකිනවාය කියලා අර ආජීවස්තංග සීලේ සමාදන් වෙනකොට සම්පක්කලාපා වේදමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි සමාදන් වෙන මේ හිස් වචන කතා කිරීමෙන් වළකිනවා කියලා. නමුත් ඒක ඒ මොහොතට පමණයි. ගියාට පසුව ගෙවල් දොරවල් වලට කතා කරන්නේ ඔක්කොම හිස් වචන. සමාටත් වැඩක් නැහැ, අනන්තත් වැඩක් නැහැ, මොළොටත් වැඩක් නැහැ, පළලොටත් වැඩක් නැහැ. අයහපතක්ම සිදුවන පාපකාරී අදහස් සමහර විට ලෝභයේ මිශ්‍ර වෙච්ච දෝෂයේ මිශ්‍ර වෙච්ච අදහස් එම නිසා ඒ එවැනි ශික්ෂාපද ආරක්ෂා කිරීමට බැරි නම් පංචශීල් පද පහවත් ආරක්ෂා කිරීමයි ඉතා සුදුසු වන්නේ. මොකද මේ පංචශීල් පද ආරක්ෂා කරන්නේ නැතුව අපට මේ නිර්වාණය සාක්ෂාත් කරන්නට යන්න බෑ. ගමන් කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීලං නිස්සාය සීලේ පටිච්චාය චත්තාර සතිපට්ඨානේ භාවේති සීලේ ඇසුරු කොටගෙන සීලේ මත පිහිටලාම මේ සතර සතිපට්ඨාන ධර්මයන් වඩනාය සීලේ මත පිහිටලාම සීලේ ඇසුරු කරගෙනම සීලේ වඩන සමාධිය වඩනාය ප්‍රඥාව වඩනාය ත්‍රිශික්ෂා පූර්ණේ කරනාය ඒ අර විසුද්ධි මාර්ගයේ කියන පොත ලිව්වේම තනිකර එක ගාථාවක් අල්ල ඒ ගාථාව පටන් ගන්නකොටම කියන්නේ සීලයේ ආදනම් කරගෙන සීලයේ ඇසුරු කරගෙන මේ සමත භාවනා කරන අය විදර්ශනා භාවනාව කරන අය කියලා. බුදුරජාණන් වහන්සේ බලකරණීය සූත්‍රය කියලා සූත්‍රයක මෙලෙස වදාළනවා මහණෙනි මේ ලෝකේ යම්කා කර්මාන්ත ඇතනම් යම්තා කර්මාන්ත තියෙනවා නම් මේ සෑම කර්මාන්තයක්ම පුළුව මත පිහිටා සිදු කරනවා. අන්න එලෙසින්ම මහණෙනි යම් කිසි කෙනෙක් සමාධිය වඩනවා නම් යම් කිසි කෙනෙක් ප්‍රඥාව වඩනවා නම් යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරනවා නම් මේ සීලයේ මතම පිළිදලා සීලයේ පිටම හිටගෙනමයි ඒක කරන්නේ. පොළොව මත සිටගෙන මේ බලකරණීය කර්මාන්ත සිදු කරනවා වගේ එම නිසා අපි පංච සීලේවත් අඩබසෙන් අපේ නිත්‍ය සීලේ වශයෙන් ආරක්ෂා කිරීමට අද මේ පින්වත් අධිසම් කරගන්නට ඕන. මේ භාවනා පන්තියට සහභාගී වෙලා භාවනාව අන්ත හරියට කරගෙන යනවා නම් අප කලින් කියපු විදිහට අපේ සිතේ පිරිසිදු භාවයක් ඇති වෙන්නට ඕන. අපේ තියෙන දුර්ගුණ මෙකි මෙකි ගෙවි ගෙවි යන්නට ඕන. අපේ තුල නැති ಗುಣ ධර්ම දවසින් දවස සතියෙන් සවක තව තවත් වැඩෙන්නට ඕන. එහෙම නැතුව අද මෙතන පොඩ්ඩක් අහලා ඊට පස්සේ ඒක අමතක කරලා මේ නිවන් මඟ ගමන් කරන්නට බෑ. එම නිසායි මේ සීලය අවශ්‍ය. ඒක නිසා මේ පින්වත් මේ පංච සීලය තමාගේ නිත්‍ය සීලය වශයෙන් ආරක්ෂා කරගන්නට කටයුතු කරන්නට ඕන. මේක පමණක් සීල සංවරයට ප්‍රමාණවත් වන්නේ නැහැ. නිර්වාණය සාක්ෂාත් කිරීමට නම් අපි යන්නේ සසර දුකින් මිදීමට නම් අපේ අපේක්ෂාව බලාණක සංසාරයෙන් එතර වීමට නම් අපේ අදහස අපි ඇති කර ගන්නට ඕන ඉන්ද්‍රිය සංවරයක් මම මේ කතා කරන්නේ සීල සංවරය ගැන ගුරු ජීවිත ගත කරන ලෞකික සැප සම්පත් භුක්ති විඳින මේ ආයතන ඉන්ද්‍රිය සංවරය නිරන්තරයෙන් ආරක්ෂා කරන්නට බෑ ඒක අප දන්නවා මෙතෙන්දී කතා කරන්නේ ඒක නෙවෙයි අපේ සිංහලයේ කතාවක් තියෙනවා මස් ගෑවත් මිනිස්සු බෙල්ලේ බැඳගෙන ඒක කන්නට එපා කියලා. ගෙරිමස් ගතත් බෙල්ලේ බැඳගෙන කන්නට එපා කියලා ගමී ගොඩේ කියන කතාවක්. අපේ මේ පංචකා වස්තුන් ගෙන් ලැබෙන ආස්වාදයන් නඩ බැරිලයි සිටින්නේ. නමුත් අර බෙල්ලේ බැඳගෙන නෙවෙයි. මස් කනවායි කියලා බෙල්ලේ බැඳගෙන නෙවෙයි. අපේ ඉන්ද්‍රිය සංවරයේ තිබෙන්නට ඕන අපට අපේ සිත් තුළ. එහෙම නැත්නම් නිවන් යන්නට බෑ. අපි බලාපොරොත්තු වන්නේ නිවන් යෑමට නම් පංචකාමසක භුක්ති විඳින වේලාවට පමණක් ඒක සීමා කරනවා අනවශ්‍ය අන්දමින් අපේ සිත තුළ නිරන්තරයෙන් දෝප දෝසයි ජනිත වන්නේ. ඊවෙන් අපේ සිත ආරක්ෂා කරගන්නට අනවශ්‍ය අවස්ථාවයි. දකින්න දකින්න අය කෙරෙහි බල බලා රාග සිතිවිලි ඇති කර ගැනීම අහිතට හැරෙන අරමුණු ගෙනෙන ආකාරයෙන් දේශ සිතිවිලි ඇති කර ගැනීම වලක්වා ගන්නට අපට පුළුවන් වෙනවා ඒක නිසා මේ පින්වත් අය අද සිටන් මේ ජීවිතේ පුරාම සමාගයේ සිටට තරහසිතක් ආව ඒ ගමන්ම සිහිපත් කරන්න තරහසිතක් තරහසිතක් තරහසිතක් තරහසිතක් කියන ඒක ජීවිතයට එකතු කරගන්න එතකොට අර තරහසිත අල්ලාගෙන නැවත නැවත තරහසිත ඇති වෙලා සිතේ ඇති වෙන දුක නැති කර ගන්නට ඒ අපට උපකාර වෙනවා. එයම චිත්තානුපස්සනා භාවනාවක් බවට පත් වෙනවා අප නදනුවත්තම. තරහසිත ඇති වෙනකොටම ඒක සිහිපත් කරන්න මෙන්න තරහසිතක් තරහසිතක් මට අයහපත සඳහා පහළ වෙච්ච දෙයක් මා අපකාරී සිතවිල්ලක් මා අපායට ඇද දමන ධර්මයක් මා දුකේ ගිල්වන ධර්මයක් සසරේ බැඳ තමන ධර්මයක් විමුක්තිය සොයන නිවන සොයන මට නිවන් මඟ ගමන් කරන මට මේ තරහසිත මෙලසින් ඇතිවීම අහිත කරයි මේම නිසාම තරහසිත ඇති වෙච්ච ගමන්ම තරහසිතක් ආපු ගමන්ම කල්පනා කරන්න තරහසිතක් තරහසිතක් කියලා තරහසිත වෙනම ධර්මයක් තරහසිතක් තරහසිතක් කියලා සීපත් කරන්නේ තමස් සිතකින් අර තරහසිතක් කියලා සීපත් කරන සිත කුසලයක්. ඒ කුසලයේ ඇති වෙනකොට අකුසලයට දිගින් දිගට ක්‍රියාත්මක වන්නට බෑ. ඒ වගේමයි එදිනෙදා ජීවිතයේදී අනවශ්‍ය අන්දමින් රාගසිතුවිලි, දෝභසිතුවිලි ඇති වෙනකොටම සිහිපත් කරන්න මෙන්න අනවශ්‍ය රාගසිතක්, රාගසිතක්, රාගසිතක් කියලා. ඒ එන එන සිතුවිලි එතනම එතනම කප කපා කප කපා හරින්නට අපි උත්සාහ ගන්නට ඕනේ අදපටන්. මේක සෑම බුදු ජීවිතයක් ගත කරන කවරතරම් කෙනෙකුට උනත් කරන්නට පුළුවන්. බැරි නම් අප ප්‍රකාශ කරන්නේ මෙහෙම කළොත් අපේ මේ ජීවිතේ සාර්ථක වෙනවා. අපේ ගැටලු निराකරණය කරගන්නට පුළුවන් වෙනවා. අපට අනවශ්‍ය අපි අනවශ්‍ය බැඳීම් වලට අනවශ්‍ය ගැටීම් වලට අනවශ්‍ය ආරවුල් වියවුල් වලට පැටලීමෙන් අපිට ඈත්වන්නේ ඈත් වෙලා මුද ජීවිතයක් ගත කරන්නට පුළුවන් වෙනවා නිර්වාණය කෙසේ වෙතත්. එම නිසා අපේ සංවරය අවශ්‍යයි. ඇහැයෙන් රූප දැකලා ඇලීම් ගැදීම් ඇති කරගන්නේ නැහැ. විශේෂයෙන්ම භාවනා කරන කාලය තුල මේක ඉතාමත් අවශ්‍යයි. අර පංචශීලයට අමතරව ඉන්ද්‍රිය සංවර සීලය නිවන් යාමට අවශ්‍ය ධර්මයක්. ඇහැට කවර රූපයක් දැකුණත් ඇලීමක් ඇති වෙනවා නම් ඇලීමක් ඇලීමක් ආසාවක් ආසාවක් කියලා සිහිපත් කරන්න තරහාවක් ගැටීමක් අමනාපයක් ඇති වෙනවා නම් ඒක ඒ ආකාරයෙන් සිහිපත් ගන්න මෙන්න ගැටීමක් මෙන්න ඇලීමක් මෙන්න තරහාවක් මෙන්න අමනාපයක් ආදී වශයෙන් කනට සද්දයක් ඇහුණත් එහෙමයි තරහා අපිට කෙනෙක් බනිනවා බනිනකොට අපිට තරහසිට යනවා ඒ බනින වෙලාවටම මොකක්වත් නැහැ ඇසිනවා ඇසිනවා ඇසිනවා ඇසිනවා කියලා මෙනෙහි කරන්න ජීවිතේට මේක එකතු කරගන්න කෙනෙක් බඳිනවා කියන්නේ අන් කිසිවක් නෙවෙයි. ඔහු විසින් ඔහු කෙලසා ගන්නවා. ඔහුගේ සිත දූෂිත වෙලා, ඔහුගේ සිතේ කෙලෙස් පීඩිලා, කෙලෙස් ඇති වෙලා, ඔහුගේකින් අකුසල කර්ම රැස් කරගෙන ඒකාන්තයෙන්ම දුකතිගාමී වෙනවා. අපත් උන් යන බැලීම යන්නට යන්නට අවශ්‍ය නැහැ. එම නිසා කවුරු හරි බණිනවා නම් ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා සිහිපත් කරන්නට පුළුවන්. ඒ මැසීපත් වනකොට ඒ තුලින් අපට තරහා සිත්තන් ඇතිවන්නේ නැහැ. කවුරුවත් බනිනවා කියන්නේ යන කිසිවක් නෙවෙයි. මේ ශබ්ද මාත්‍රයක් ඇති වී නැති වී යනවා. ඒක අපි කණේ වදිනවා. ඒක දැනගන්න සිතක් ඇතිලා නැතිලා යන ඔච්චරයි. එපමණයි. ඉතින් ඕකේ අල්ලන්නට දෙයක් නැහැ. නොදක්කම නිසයි මේවා අල්ලාගෙන පැටලෙන්නේ. එම නිසා කනට කවර සද්දයක් ඇහුණත් අනවශ්‍ය අන්දමින් ඇලීම් ගැටීම් ඇති වෙන්නට ඉඩ නොදී කන ආරක්ෂා කරගන්නට ඕන. විශේෂයෙන්ම මේ භාවනා කරන මුළු කාලය තුළදීම මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය ධර්මයන් ආරක්ෂා කරගන්නට ඕන සංවර කරගන්නට ඕන. මේ සංවර වීම ජීවිතයට ටිකින් ටික ටිකින් ටික එකතු කර ගන්නට ඕන නිවන් යෑමට නම් ඒ තුළින් අපට පුළුවන් සීල සංවරය ඇති කර ගන්නට බුදුරජාණන් වහන්සේ මෙලෙස ධාතාවක් දේශනා කරනවා චක්කුණා සංවරෝ සාධු සාධුසු තීන සංවරෝ ගාණීන සංවරෝ සාධු සාධු ජීවාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංවිතෝ වික්ඛු සබ්බ දුක්ඛා සම්චිති මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධාතාව ධර්මපදයේ සඳහන් වන චක්ුණා සංවරෝ සාදු එහෙන් සංවර වීම යහපත් සෝතේන සංවරෝ සාදු කණ තුලින් සංවර වීම යහපත් ඒ වගේම ගාහණයෙන් ජීවහාය නාසයෙන් සංවර වීම දිවෙන් සංවර වීම සහපත් කායේන සංවරෝ සාදු කය සංවර කර ගැනීමත් සහපත් වා සාදු වාචාය සංවරෝ වචනය සංවර කර ගැනීම ඉතා යහපත් අපි වචන සංවර කර ගන්නට ඕන සම්ප්‍රප්‍රලාප දුඩනවා නෙවි අනුන්ට දෝෂාරෝපණය කරනවා නෙවි අපට යහපත් වචන කතා කරමින් අපේ කට සංවර කරගන්නට පුළුවන් වෙන්න ඕන වචන. මනස සංවරෝ සාදු මනස සංවර කරගන්නවා. අනිත් පැයට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අනිත් පැයට සාප කරන්න යන්නේ නැහැ. අපේ විමුක්තිය අපි ලබා ගැනීමට යනවා නම් අපේ මනස අපි ආරක්ෂා කරන්නට ඕනේ. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු කය සංවර කරගන්නටත් ඕනවා. වචනය සංවර කරගන්නටත් ඕන මනස සංවර කරගන්නටත් ඕන සාදු සබ්බත් සංගතෝ හැම ආකාරයකින්ම සංවර වීම ඉතාමත්ම මනවි ඉතාමත්ම යහපත් සබ්බත් සංගතෝ භික්ඛෝ සබ්බ දුක්ඛා අමුච්චතු මේ ආකාරයෙන් සෑම පැත්තෙම සංවර වෙච්ච පුද්ගලයා සබ්බ දුක්ඛා අමුච්චතු සියලු දුකින් මිදෙනවා නිවන සාක්ෂාත් කරනවා මේ බුදුරජාණන් වහන්සේ අප කෙරේ කරුණාවෙන් අපට නිවන් මඟ පෙන්වා දීමට අප අපේ සසර ගමන නතර කිරීමට අපේ මේ දුකින් ඈත් කළ විමුක්තිය ලබා දීමට කාර්මික වශයෙන් පෙන්වා දුන්න අනුශාසනය. ඒ අනුශාසනා පැත්තකට වීසි කරලා අපට ඕන විදිහට කටයුතු කරලා මේ නිර්වාණය අවබෝධ කරගන්නට බෑ. එම නිසා දැන් පැයක්ම ගත වූ නිසා මේ දේශනාව මෙතනින් අපි නිම කරන්න. අප මේ කීවේ මේ පස්ව කීව කතාවේ කලින් කියපු කතාවේ කහාරාශිය කීවා දැන් කීවේ මේ අපේ ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් පුළුවන් තරමින් සංවර කරගන්නට ඕනේ නිවන් යන්නට නම් ඒ තුලින් සීල සංවරය ඇති කරගන්නට ඕනේ විශේෂයෙන්ම භාවනා කරන කාල පරිච්ඡේදයේ තුලදී මේ භාවනා කරන දවස තුලදී මේ සංවර වීම ඉතාමත්ම අවශ්‍යයි කියන එක. ඊට පසුව අපි සති සංවරය ගැනත්, ඥාන සංවරය ගැනත්, පන්ති සංවරය ගැනත්, ප්‍රඥා සංවරය ගැනත් කතා කරනවා. ඊළඟ සෙන්සරාදාට ඊට පසුව අර ප්‍රහාණ කිරීම පදංග වශයෙන්, විස්කම්බන වශයෙන්, සමුච්ඡේද වශයෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීම කටයුතු ගැන කතා කරනකොට අපේ කතාව නිරන්තරයෙන්ම નિરાයාසයෙන්ම භාවනාවට යොමු වෙනවා ඇති. එතකොට භාවනාව පිළිබඳ කරුණු අපි ඉදිරි දේශනාවලදී ඉදිරිපත් කරනවා. අද ඒට කාල සීමාව නැහැ, අවකාශ නැහැ. එමේසා භාවනාව දැන් මේ පින්වත් අය මෙතන ඉඳලා 10 වෙනකම් භාවනා කරන අපි 10ට මෙතෙන්ට පැමිණෙනවා. පැමිණෙනවා ධර්ම සාකච්ඡාවක් පවත්වනවා. ඊට පස්සේ අසන ප්‍රශ්න වලට පිළිතුරු දීලා යම් කිසි කෙනෙකුට ආපසු යන්නට අවශ්‍ය නැ යන්නට පුළුවන් නැත්නම් 4 වෙනකම් භාවනා කරන්නට පුළුවන් 12 මාට නැවත මෙහා පැමිණීමට අදහස් කරනවා නැවත 3 මාට එනවා අවසාන වශයෙන් සුළු අනුශාසනාවක් කිරීමට එම නිසා මේ පින්වත් අය අතර සිටිනවා නම් භාවනා කරලා පළපුරුදු අය බොහෝ අය මේ මා හිතන හැටියට භාවනා කළ පළපුරුදු අය මේ පැය ඇතුළතදී ඒ අය සමාත සුපුරුදු භාවනාවේ නිරතවන්න. අපි භාවනාව ගැන ඉදිරියේදී කටයුතු විස්තර කරනවා. අද අලුතෙන්ම පැමිණි අය සඳහා ඉතා සුළුවෙන් ආනාපාන සති භාවනාව පිළිබඳවත් ඉන්පීම් හැකිලීම් භාවනාව පිළිබඳවත් කරුණු කීපයක් පමණ ප්‍රකාශ කිරීමට දැන් අදහස් කරනවා. අපි පූර්ව කෘත්‍ය කරනවා කියන්නේ භාවනා කිරීමට ප්‍රථමයෙන් කළ යුතු කොට වැඩවලටයි පූර්ව කෘත්‍ය කියන්නේ ඒ පූර්ව කෘත්‍ය කරලා ඉවරුණාට පසුව කලින් භාවනාව කරලා පළ පුරුදු අය සමාධි භාවනාවේ නිරතවන්න අන් අය විසින් මා කියන විදියට එක්කෝ ආනාපාන සති භාවනාවේ නැත්නම් පින්දීම් නැකලින් භාවනාවේ නිරතවන්න 9යි කාලයේ සිට දහා මාර දක්වා අර කුටි ඉස්සරහා තියෙන කුටියට හාමුදුරු කෙනෙක් පැමිණෙනවා ආධුනික අයට අලුතෙන්ම පටන් ගන්න අයට භාවනා කියා දීමට සවස් එකහා මාර සිට දෙකහා මාර දක්වා තවත් වෙනත් හාමුදුරු කෙනෙක් එන කුටියටම පැමිණෙනවා ඒ අයට කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා දක්ෂාය ඒ අය වෙනවා මේ ආධුනික අයට භාවනා උපදෙස් දීමට. එතකොට මේ ආධුනිකයන් විසින් පිළිපැදිය යුතු දේවල් මේයි මේවයි. භාවනා ගැන කීප කරුණු අනා ඉදිරි දේශනාවලදී අපි ප්‍රකාශ කරන්නේ. පෝර කුටි කරලා නිම වුණාට පසුව ආනාපානසති භාවනා කරන කෙනෙක් සිටිනම් බුද්ධෝ ධම්මෝ සංඝෝ කියන වචන තුන නැවත නැවත විනාඩි 15ක් අතර සිහිපත් කරන්න. බුද්ධෝ ධම්මෝ සංඝෝ බුද්ධෝ ධම්මෝ සංඝෝ මේ විදිහට විනාඩි 15ක් පමණ සිහිපත් කරලා අර ධම්මෝ සංඝෝ කියන වචන දෙක සිහිපත් කරන්නේ නැතුව බුද්ධෝ කියන වචනේ පමණක් සිහිපත් කරන්න බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ ආදි වශයෙන්. ඉතා දීගෙන් සිහිපත් කරන්නේත් නැහැ. ඉතා හිමින් සිහිපත් කරන්නේත් නැහැ. තරලක සාමාන්‍ය මධ්‍යහත් වේදයෙන් සිහිපත් කරන්නේ. මේ කරන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි. අපේ අර දුවන සිට මේ කර්ම කරා දුවන සිට සමාධිමත් කිරීමට උපකාරයක් වශයෙන් මේ පරිකර්ම වචනයක් පාවිච්චි කරන්නේ. මෙහෙම පාවිච්චි කරන වචනේද කියන්නේ පරිකරණ වචනේ කියලා. භාවනා කිරීමට ප්‍රථමයෙන් යොදා ගන්නා වචනයටයි පරිකරණ වචනේ කියන්නේ.